තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ධම්මානුපස්සනා කොටසට අයිති දේශනාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන්. අපි කලින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන කොටස් දෙක සම්බන්ධයෙන් කතා කරා කොහොමද මේ සතිය කියන එක ඉස්සරහින් තියාගෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන එක පුරුදු කරද්දී කොහොමද මේ මාර්ගාංග එක්ක මනස වැඩ කරන්නේ කියන එක තමයි මේ කතා කරගෙන යන්නේ. එතකොට අද කතා කරන්නේ සම්මා වාචා කියන කොටස. ඉතින් අපි සාමාන්‍යයෙන් පොතේ දැනුම විදිහට දන්නේ සම්මා වාචා කියන්නේ වචනයෙන් වෙන වැරදි වලින් වළකිනවා කියන එක. ඉතින් ඔබ ඔබේ හිත දිහා බලපුවාම ඔබට තේරෙලා ඇතිනේ ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කියන එකෙන් ගැලවෙන එක හේතුව තමයි අපි අර ඇතුළතින් එන්න තියෙන සෝස් එක ඇතුළතින් එන්න තියෙන උල්පත ගැන හිතන්නේ නැතුව මේ මතු පිටින් වෙනස් කරන්න යන නිසා තමයි ඒක අපිට අමාරු. අපි මේකේ සිද්ධ වෙන સિદ્ધාන්තය දන්නේ නැහැ. අපි මතු පිටින් විතරක් මේක කරන්න යන නිසා ඉතින් අපි බලමු කොහොමද මේ සතියත් එක්ක පුහුණු කරගෙන යද්දි සක්මන පරයන්ග එදිනෙදා වශයෙන් භාවනා පුහුණුවේ දෙන කෙනෙකුට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් අපි වැරදි කරන දොරවල් තුනක් තියෙනවානේ සිතයි කයයි වචනයයි කියලා. ඉතින් මේ දොරවල් තුනෙන් වැරදි කරන්න ගොඩාක්ම මුල් වෙන්නේ ගොඩාක් වෙලාවට මේ වැරදි වචනේ. ඒක හේතු වෙනවා අර කයින් වෙන වැරදි වලටත් සමායලට හිතින් වෙන වැරදි වලටත් රුකුලක් වෙනවා මේ වචනය කියන එක. මේක ඒ තරමටම බරපතල කාරණයක්. ඒ නිසා තමයි මේ නිවන් මඟ යන යද්දි අපි සංස්කාර කියලා දෙයක් අහලා තියෙනවා ධර්මයේ මේ සංස්කාර සංසිඳවමින් යන ගමනේදී සංස්කාර සංසිඳනකොට දැන් අපි අහලා තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. අපි ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් කෙනෙක්ගෙන් ඇහුවොත් මේ නිවන් මඟ පුහුණු කරගෙන යද්දි භාවනා කරගෙන යද්දි මේ සංස්කාර වලින් ඉස්සෙල්ලම සංසිඳෙන්නේ මොකක්ද? දෙවෙනියට සංසිඳෙන්නේ මොකක්ද? තුන්වෙනියට සංසිඳෙන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි ගොඩක් වෙලාවට කියන්නේ කාය සංස්කාරය තමයි මුලින් දෙවැනියට වචී සංස්කාරය තුන්වෙනියට චිත්ත සංස්කාර කියලා. නමුත් ඇත්තටම මේක එහෙම නෙමෙයි වෙන්නේ. ප්‍රායෝගික පුහුණුව කරගෙන යද්දී ඉස්සෙල්ලම සංසිඳෙන්න වචී සංස්කාර ඊට පස්සේ තමයි කාය සංස්කාර ඊට පස්සේ තමයි චිත්ත සංස්කාර. එතකොට ඔබට තේරෙන්න ඕනි කොයි තරම් මේ සංසාර උගුලට අහු වෙන වචනය කියන එක වචී සංස්කාරය කියන එක බලපානවාද කියන එක ඒක හරි සියුම් විදිහට වැඩ කරන්නේ අපි බලමු ඒක හිමින් වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරලා ඉතින් අපි පොඩ්ඩක් ඕලාරික තැන ඉඳලා කතා කරන්න පටන් ගත්තොත් ගොරෝසු තැන ඉඳලා මේ වචනයේ නිවැරදි බව හදාගන්න යන ගමනේදී ඕනවට වැඩිය කයිවාරු ගහන එක නවත්තන්නත් ඕනි. ඒ කියන්නේ ඕනවට වැඩිය කයිවාරු ගහන එක නවත්තන කියන්නේ ප්‍රමාණයට කතා කිරීම අපි අපිට දැනෙන්න ඕනි. සම්මා වාචාව කියන එකට ආවහම පමණට කතා කිරීම හැදෙන්න ඕනි සහ කයිවාරු ගහන අයගෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් මානසිකත්වය දැනෙන්න ඕනි. නමුත් අපි සාමාන්‍යයෙන් මේ දෙකම කරන්නේ නැහනේ. අපි කයිවාරු ගහන අයට තමයි කැමති. අපි සමිති සංගම් වලට බැඳෙන්න තමයි කැමති. එහෙම තැන් වලට යන්න තමයි කැමති. ඒ වගේම අපි වැඩිපුර කතා කරන්න තමයි කැමති. මේක සිද්ධ වෙන විදිහක් තියෙනවා. ඉතින් ඒක දැනගන්න නම් මේ වචනය කියන එක බිඳිලා එන මානසික තත්ත්ව දෙකක් තියෙනවා. ඒ කියන්නේ බණ පොතේ හැටියට කිව්වොත් චෛතසික ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි වචනය කියන එක බිඳෙන්නේ. ඒ චෛතසික ධර්ම දෙක තමයි විතක්ක, ਵਿਚාර කියලා කියන්නේ. විතර්කය සහ ਵਿਚාරය කියන දෙකෙන් තමයි වචනය කටින් එළියට එන වචනයක් විදිහට බිඳිලා එන්නේ. ඉතින් අපි හිතමුකෝ අපි කට වහගෙන ඉන්නේ කියලා. අපි කටින් කතා කරන්නේ කටින් කතා කරේ නැති වුණාට අර විතක්ක ਵਿਚාර දෙක නිසා හිත දොඩ මළුයි නම් හිත කතා කරනවා නම් ඇත්තටම මේ අදාළ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට බණක්වත් ඇහුවට ඒක ප්‍රයෝජනයක් නැහැ. නිකමට බලන්නකෝද ගොඩක් අය අපිට කියනවා මේ බණක් ඇහුවට ගොඩාක් දේවල් මතක හිටින්නේ අමතක වෙනවා. හරියට කරුණ කරුණු කාරණා ඔලුවට යන්නේ හේතුව තමයි අපි බණ අහනකොට වචනේ අපේ කට නිහඬ වුණාට අපේ හිත දොඩමලුවයි තියෙන්නේ. හිත කතා කරනවා. හිත විතර්ක ਵਿਚාරවලට අහුවෙලා එතකොට බණ ටිකක් ඇහුවටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒක තේරෙනවා ඇති. ගොඩක් අය ඉන්නවා අපි මේ දාන වීඩියෝස් උනත් දේශනාවක් දෙතුන් පාර අහනවා. එතකොට ඔබට දැනලා තියනවද පළවෙනි වතාව අහනවට වැඩිය දෙවෙනි වතාවේ පළවෙනි වතාවේ තිබුණදවත් කියලා හිතන්න බැරි කාරණා වැටහෙනවා. තුන්වෙනි වතාව අහනකොට ඊට වැඩිය වැටහෙනවා මේවා කලින් දේශනාවේ තිබ්බද කියලාත් හිතෙනවා. ඒ තරමටම වැටහීම වැඩි නැවත නැවත ඒක අහද්දි එක්ක පොතක් කියවද්දි. ඒකෙන් ඒකෙන් මොකද්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ? අර පළවෙනි වතාව අහනකොට විතර්ක ਵਿਚාර මනසේ වැඩි. එතකොට අහපු බණෙන් අර කණාවට වගේ වචනයක් දෙකක් තමයි ඔලුවට යන්නේ. එතකොට නමුත් බණේ වැදගත්කමක් තිබ්බා කියලා තේරුණා. තේරුණොත් අපි ඒක නැවත අහන්න පෙළඹෙනවා. අහනකොට අපි දන්නවා මේ මගේ ඇරිච්ච ටිකක් තියෙන නිසා තමයි අපි දෙවෙනි වතාවට අහන්නේ. එතකොට අපි තව ටිකක් වැඩිපුර අවධානයෙන් අහන්නේ. එතකොට විතක්ක ਵਿਚාර අඩු වෙනවා ටිකක්. එතකොට වැඩිපුර ටිකක් වැටහෙන්න ගන්නවා. ඒ නිසා මේ කට විතරක් වහගෙන ඉන්න එකක් වචනේ බිඳින එක නවත්තන එකෙන් විතරක් මේ අදාළ කෘත්‍ය වෙන්නේ නැහැ. අර මනසේ ඇතුලේ තියෙන විතර්ක ਵਿਚාර කියන චෛතසික ධර්ම දෙකට තමයි අපි උත්තර හොයන්න ඕනි. ඉතින් මේ වචනය කියන එක හරිම චපල දෙයක් විතක්ක ਵਿਚාර චෛතසික දෙක හරිම චපලයි ඒ නිසා තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරේ කතාවක් හැදිලා තියෙන්නේ දිවට ඇටකටු නැති හන්දා නැමෙන නැමෙන පැත්තට කතා කරනවා කියලා මේ වචනය කියන එක එච්චර චපල නිසා ඉතින් මෙන්න මේ කියන වචනය නිසා තමයි වචනය හරහා තමයි වචනය විසින් තමයි ලෝකයේ හොඳ නරක අතට හැරෙන එක. ලෝකයේ හොඳ නරක පැත්තට පෙරලෙන එක තීරණය වෙන්නේ ගොඩාක් වෙලාවට මේ වචනය හරහා. ඒ නිසා තමයි අපිට මේකෙන් ගැලවෙන්න ලේසි නැත්තේ. මොකද මේ වචනය තමයි ගොඩාක් වෙලාවට ලෝකය කියන එක පාලනය කරන්නේ. ඒ නිසා අපිට මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙකට උත්තර හොයාගන්න අමාරු වෙන්නේ. ඒ නිසා හිතක් හදන්න යනකොට කතාව සහ මුලින්ම නතර කළ යුතුයි කියලා කියන්නේ මෙන්න මේ නිසයි. භාවනා මධ්‍යස්ථානවලට ගිහිල්ලා භාවනා කරපු අය දන්නවා ඇති හොඳට භාවනා මධ්‍යස්ථානවල කතාව තහනම් මොබයිල් යූස් කරන්න තහනම් පොත්පත් කියවන්න තහනම් අනම්මනම් බණ අහන්න තහනම් ඇයි මෙහෙම කරලා තියෙන්නේ කියලා ගොඩක් අයට තේරුම් ගන්න බෑ මොකද යාලට මේ සුතමේ ඥානය නැහැ ඒ නිසා ගොඩාක් වෙලාවට මේ නීතිත් එක්ක හැප්පෙනවා ගොඩාක් වෙලාවට මෙච්චරටම කතා නොකර ඉන්න ඕනිද මට මතකයි මම බුරුමේ භාවනා කරන්න ගිය කාලේ එහෙ මොන විදිහකටවත් එහෙ එහෙ කතා කරන්න දෙන්නේ නැහැ. ඉතාම දැඩි නීතියක් මේ එකට හිතවත්ව ගියා එක්කවත් කතා කරන්න දෙන්නේ නැහැ. හැම තැනම අපිව පරීක්ෂා කරන්නයි දාලා තියෙනවා කතා කරනවාද කියලා බලන්න. එතකොට ගොඩක් අයට මේක දරන්නේ නැහැ. ඔරොතු දෙන්නේ නැහැ මේ කතාව නවත්තන්න කියන එක. ඉතින් ගොඩක් අය හිතනවා භාවනා කරනවා කියලා ඔච්චර කතා නොකර ඉන්න ඕනේද කියලා සමහරු ඒ විදිහට හරි පටු විදිහට මේ නීතිය ගන්නවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි සෙන්ටර් එකකට යනවා නම් ඒ සෙන්ටර් එකක නීති පද්ධතියක් හදලා තියෙන්නේ භාවනා කරපු ගුරුවරයෙක්. එතකොට ඒ ගුරුවරයෙක් නීතියක් හදන්නේ මොකක් හරි දෙයක් දන්න හින්දානේ. ඒ ගුරුවරයාගේ මට්ටමට අපි තාම ගිහිල්ලා නැහැ. එතකොට අන්න එතෙන්ට තමයි ශ්‍රද්ධාව කියන එක ඕනි. අපි තාම ගිහිල්ලා නැති හන්ද තමයි අපිට තේරෙන්නේ නැත්තේ වචනය මෙච්චර මේ බලපානවද කතා කරන එක මෙච්චරම නවත්තන්න ඕනේද කියලා. එතකොට තමයි ශ්‍රද්ධාව ඕනි. අදහාගෙන යන්න. මට තේරෙනකන් ඇයි මේ වචනය මෙච්චර බලවත් වෙන්නේ හානි කර වෙන්නේ කතාව මෙච්චරම නවත්තන්න ඕනි ඇයි කියන එක තේරෙනකන් ඒකේ නීතිය රැකගෙන ඉස්සරහට යන්න අපිට ශ්‍රද්ධාව ඕනි. ඒක නැති කෙනාට භාවනාව වැඩෙන්නේ නැහැ. ඒක නැති කෙනාට හොඳට මතක තියාගන්න සෙන්ටර් එකකට ගිහිල්ලා සෙන්ටර් එකක තියෙන නීති රීති පද්ධතිය, කතිකාවත, ව්‍යවස්ථාව ප්‍රශ්න කරනවා නම් කෙනෙක් එයාට කිසි දවසක භාවනාව වැඩින්නේ නැහැ. වැඩෙන්න ඔන්නක තමයි නියම ශ්‍රද්ධාව කියන්නේ. එහෙම නැතුව මල් පහන් පූජා කරගෙන මේ ලක්ෂ ගණන් මල් පූජා කර කර පින්කම් කරන එක නෙමෙයි. මේ අදහාගෙන යන එක. ඔන්නෝග තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කියන්නේ. එතකොට තමයි ගමනක් තියෙන ඉස්සරහට. එහෙ බුරුමේ කිසි ලෙසකින්වත් කතා කරන්න දෙන්නේ සාමාන්‍යයෙන් වාචාල කටවල් තියන අයට බුරුමේ ඉන්න බෑ. ලේසි නෑ. ඉන්න බෑ එහෙ භාවනා කරන්න. එච්චර දැඩි නීති රීති පද්ධතියක් දාලා තමයි එහෙ භාවනා කරන්නේ. මම ලංකාවේ ඒ තරම් දැඩි නීති රීති තියෙන සෙන්ටර් එකක් දැකලා නෑ. අඩුගානේ මගේ ලොකු සාංශක සෙන්ටර් එකත් බොහොම මිනිසුන්ට දරන්න පුළුවන් මට්ටමට බොහොම බුරුලට තමයි තියෙන්නේ. එහෙත් කතා කරන්න එපා කියලා තහනම් දාලා CCTV කැමරා පාව දාලා තිනවා. නමුත් අහන්නේ බුරුමේ නීතිය දාලා අපි ඉන්න කුටිය ඇතුලේ විතරයි අපිව බලන්න අපිව පරීක්ෂා කරන්න කෙනෙක් නැත්තේ කුටියෙන් එළියට බහපු තැන ඉඳලා එළියේ ගත කරන සෑම තැනකම අපිව අපි ගැන බලන්න අපි ගැන බලන්න පිරිසක් එහෙ වෙනමපත් කරලා ඉන්නවා අපි හරියට භාවනා කරනවාද අපි කතා බහ කරනවද අපි කියවනවද නීති රීති රකින්නවද නැද්ද කියලා බලන්න. එහෙ එහෙ ගොඩාක් වෙලාවට තුන් වතාවක් හතර වතාවක් වගේ තමයි අවවාද කරන්නේ. ඒ නීතිය ඇහුවේ නැත්නම් ඒක කැඩුවේ කැඩුවොත් ඒකට යටත් උන් නැත්නම් එයාලව සෙන්ටර් එකෙන් එළියට දානවා. ඉතින් එහෙම පද්ධතියක් තියෙන්න ඕනි. ඒ මොකද මේ ඒ ගුරුවරු දන්නවා මේ භාවනා කියන එක වැඩෙන්නේ නැහැ මේ කට කියන එක වැහුවේ නැත්නම්. කතාව නැවැත්වුවේ නැත්නම් වැඩෙන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහට එමින් කතා කරගමු. මෙච්චරටම කතාව කියන එක. මේ ඔළුවට දාගන්න විතක්ක ਵਿਚාර කියන එක. මේ තොරතුරු දාගන්නවා කියන එක මෙච්චරටම භාවනාවට බලපානවාද කියලා ඔබට තේරෙයි. මේ කාරණා ටික හෙමින් ඔබ බොහොම සාවධානව ඇහුවොත්. ඉතින් අපේ ලොකු සාංශයේ දේශනා කරනවා මේ කතා කරන කරන්න එපා කියන එක කතාව කියන එක මෙච්චරටම භාවනාවට බලපෑවත් අපිට කෙනෙකුට බලපෑම් කරන්න ගොඩාක් වෙලාවට අමාරුයි මොකද දන්නවද මිනිස්සු මේ වේල් තුනක් දවසට කෑම කනවට වැඩිය තොරතුරු වලට මිනිස්සු සලකනවා කනවට වැඩිය මිනිසුන්ට තොරතුරු ඕනි. මිනිස්සු කනවට වැඩිය වියදම් කරනවා කියනවා මේ තොරතුරු වෙනුවෙන්. ඔබම බලන්න ඔබේ හදවතට තට්ටු කළා. වේල් තුනක් කනවට වැඩිය වියදම් යන්නේ මේ ලෝකේ තියෙන තොරතුරු ගන්න ගන්න වියදම් කරන එක නෙමෙයිද කියලා. කයිවාරු ගහන්න තොරතුරු ගන්න යන වියදම් කරන වියදම් කිරීම තමයි අපිට ගොඩාක් වෙලාවට වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ තරමටම මිනිසුන්ට මේ තොරතුරු කියන එක ඕනි නිසා කන කෑමටත් වැඩියෙන් තොරතුරු කියන එක ඕනි නිසා තමයි මේක පහදලා දෙන්න ගියාම යුද්ධ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි භාවනා මධ්‍යස්ථානයක මේ නීතියට අපිට යටත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ තරමටම මේ වචනය කියන මේ තොරතුරු කියන එක අපිට ඕනි. විතක්ක ਵਿਚාර කියන එක හිත හිතා ඉන්න දේවල් ඕනි. නමුත් අපේ ශක්තියින් අපේ එනර්ජිස් ගොඩාක් වැය වෙන්නේ මේ කියන වචන නිසායි. මේ කියන විතක්ක ਵਿਚාර නිසා ඒක යෝගාවචරයාට කාලයක් භාවනා කරපු කෙනෙකුට විවේකීව ඒක දැනෙනවා. මේ කතාව කොච්චර වෙහෙසක්ද කියලා ඒ නිසා තමයි කාලයක් තිස්සේ එක දිගට භාවනා පුහුණු වෙන යෝගාවචරයන්ට කතා කරන්න අවශ්‍යතාවයක් දැනෙන්නේ නැත්තේ. එතකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ අහන දෙකටත් බොහොම කෙටියෙන් උත්තරයක් දීලා පාඩුවේ ඉන්නවා. කතාව කියන එක වෙහෙසක්. ඒක දැනෙනවා. අපේ එනර්ජි සෑහෙන වැය වෙනවා මේ කතාවට. විතක්ක ਵਿਚාරවලට. ඉතින් අපි කටින් කතා කරන්න කලින් හිතින්නේ කතා කරන්නේ. අර මොකද විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක හටගන්නේ මනසේ. එතකොට අපි හිතින් තමයි ඉස්සෙල්ලාම දොඩමලු වෙන්නේ. ඒකට පවා අපේ මේ ශක්තියින් සෑහෙන ගොඩක් වැය වෙනවා. අපි කටින් කතා නොකලත් මේ හිතින් දොඩමලු වෙන එකේදී හිතින් කතා කරන එකේදී ගොඩාක් අපේ ශක්තියින් වැය වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ විතක්ක ਵਿਚාර කියන එක දැන් මේ කටින් වචනයක් විදිහට එළියට එන්න කලින් හිතේනේ විතක්ක ਵਿਚාර කියන එක හටගන්නේ. ඒ විතර්ක ਵਿਚාර කියන ඒවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වශයෙන් විවිධ විදිහකට මනසේ විතර්ක හටගන්න පුළුවන්. එතකොට කටින් වචනයක් එළියට එන්න කලින් මනසේ තමයි විතර්ක හටගන්නේ. මේ විතර්ක වැඩි වෙන්න හේතු වෙන ඊළඟ හේතු වෙන ප්‍රධාන සිද්ධිය ප්‍රධාන හේතුව තමයි අපේ දෘෂ්ටිය පිරිසිදු නැහැ. සම්මා දිට්ඨිය නැහැ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මාර්ගාංගවල 1 2 3 ලස්සනට ගැලපිලා ආවිලා තියෙන හැටි. සම්මා වාචාව කියන. ඒ කියන්නේ සම්මා වාචාවට එන්න බැරුව අපි කයිවාරු ගහන පැත්තට වැඩිපුර යන්නේ ඊට කලින් තියෙන සම්මා සංකප්පය නැති නිසා. ඒ කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න හේතු වෙන්නේ සම්මා දිට්ඨිය නෑ. නිවැරදි දැක්ම නෑ. සම්මා දිට්ඨිය ගැන වීඩියෝ කරලා තියෙනවා. අපිට මේ දේවල් ගැන යථාර්ථය තේරුම් යථාර්ථය තේරුම්ගත්තු මානසිකත්වයක් නැති නිසා තමයි අපේ මනසේ කාම ව්‍යාපාද විහිංසා වශයෙන් මේක මේ ප්‍රධාන කැටගරි එක කාම ව්‍යාපාද විහිංසා කියන එක මේක යටතේ ඕන තරම් විතර්ක තියනවා ඒවා වැඩි වෙන්නේ අර නිවැරදි දැක්මක් නැති නිසා එතකොට මේ විතර්ක වැඩි වෙනකොට අපිට කතා කරන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙනවා කතා නොකර හිටියොත් එයාට මානසික ලෙඩක් හැදෙනවා උම්මත්තක වෙනවා දැන් තේරෙනවද ඔය තනි වෙලා ඉන්න අය කතා කරනවා වැඩි හේතුව. මොකද එයාලා තනියෙන් ඉන්නේ. එතකොට එයාලා ඇතුළතින් දොඩමළු වෙනවා වැඩි. ඊට පස්සේ එයාලට කෙනෙක් හම්බ වුණොත් පැය ගාණක් කියවනවා සමහරට එකම දේ. ඒක කරේ නැත්නම් එයා පිස්සු හැදෙනවා. එයාට මානසික ලෙඩක් හැදෙනවා. එහෙම නැත්නම් කායික ලෙඩක් විදිහට එළියට යනවා. මේක අපි දැනගෙන ඉන්න ඕනි. එතකොට මම මේ වීඩියෝ එකක් කලින් කරලා තියනවා මේ පැවිදි වුණාම කෙලෙස් වැඩි වෙනවා. ඒ නිසා විවේචනය පරිස්සමින් කියලා. ඒකෙත් මම හිතන විදිහට මම විස්තර කරලා තියෙනවා. දැන් තේරෙනවද? දැන් පැවිද්දෙක් මේ හිත හදන පැත්තකට යන පැවිද්දෙක් හුදකලාවනේ වැඩිපුර ඉන්නේ. එතකොට කෙලෙස් ඇවිස්සෙනවා වැඩි. එතකොට මේ පැවිදි වුණාම කෙලෙස් ඇවිස්සෙනවා වැඩි වුණා වැඩි වෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ කාම කියන්නේ කාම සංඥාව කියන එක. කාමය අපි අයින් කරාට පස්සේ වස්තුකාමය අයින් කරාට පස්සේ මේ හිත ඉස්සරහාට රැකගෙන යන්න නම් රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ භාවනාවක් කළ යුතුයමයි. කලේ නැත්තම් ඉස්සරහට යන්න බෑ. එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ සීලයෙන් අපි වීතික්කම කෙලෙස් වලට වැටබඳිනවානේ. ඒකනේ අපි මේ කාමවස්තු අයින් කරනවා කියන්නේ. කාමයෙන් අයින් කරනවා කියන්නේ. එතකොට ඒක මේ භෞතිකව අයින් කරන දෙයක්නේ. සීලයෙන් කරන්නේ ඒක තමයි භෞතිකව තියෙන කාමවස්තු ටික අයින් කරනවා. හැබැයි ඉතින් හිතෙන් කාමය අයින් වෙලා නැහනේ. මහණුණු ගමන් රහත් වෙන්නේ නැහනේ. එතකොට වෙන්නේ මොකද්ද? අර ඉන්ද්‍රියයන්ගෙන් කාමය භුක්ති විඳින්න ඉඩක් නැතුව අපි දොරවල් ටික වහනකොට මනසෙන් මේ කාම ව්‍යාපාද විහිංසා විදියට විතර්ක විදියට මේක එළියට බහින්න පටන් ගන්නවා. මොකද තවම මහණුණු පළියට සම්මාදිට්ඨිය හැදිලා නැහනේ. මේක කාලයක් ක්‍රමානුකූලව පුහුණු වෙනකොටනේ අපේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ. අපි ගත්තු වැරදි වැරදි සංඥාවන් වලින් ගත්තු දේවල් ටික අයින් වෙන්නේ ඒ වෙනකන් ඒ දෘෂ්ටිය පිරිසිදු වෙනකන් මේ විතර්කවලට උත්තරයක් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනි කියන්නේ රූප කර්මස්ථානයේ හිත බඳින කියන්නේ භාවනාවක් කළ යුතුමයි. එතකොට තමයි අපිට මේකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර ඇතුළත විතර්ක දොඩමළු වෙලා ඒක දැන් සම්මා වාචාව කියලා සිල්පදයකුත් තියෙන නිසා කතා නොකර හිටියොත් එක්ක එයා කායික වලඩ වෙනවා එක්ක එයා මානසික වලඩ වෙනවා ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට අපේ ලොකු සාංශයේ ගොඩක් වෙලාවට මතක් කරන දෙයක් අපේ ඇඟෙන් විශේෂයෙන් බඩ හරහා මොකක් හරි ලෙඩක් බඩේ ලෙඩක් හරි මොකක් හරි එහෙම එකක් එළියට එනවා නම් එයාගේ මනසේ ලෙඩක් තියෙනවා. ඒ නිසා තමයි බඩේ ලෙඩ ගොඩක් වෙලාවට එළියට එන්නේ. එහෙම නැත්නම් ඇඟේ ලෙඩක් මොකක් හරි එළියට එනවා නම් අර ඇතුලේ තියෙන දෙයක් හිර කරගෙන තද කරගෙන ඉන්නේ විතර්ක. ඒවා එනර්ජිස්, ඒවා ශක්තියින්. ඒවා අපි හරහා අපි එළියට යන්න දෙන්නේ නැතුව ඇතුලේ ස්ටක් කරගත්තොත් එක්කෝ එයාගේ කායිකව ලෙඩ වෙනවා, එක්කෝ මානසිකව ලෙඩ වෙනවා. ඉතින් මේකට උත්තරයක් තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම අපිට දීලා තියෙන උත්තරයක් විදිහට. ඒකට සාර්ථකම ක්‍රමයක් තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන්නේ. ඒකයි අපි මේක නැවත නැවත පුන පුනා මෙච්චර කියන්නේ. මේක පුහුණු වෙන්න පටන් ගන්න කියලා. එතකොට මේ කියන මේ ඇතුළත තියෙන මේ දොඩමලු ගතිය එළියට දැම්මේ නැත්නම් ලෙඩක් හැදෙන නිසා තමයි වර්තමානයේ ඉන්න ගොඩාක් අය මේක දන්නේ නැති වුණත් මේ ජනමාධ්‍ය කියන එක අපිට මේ සෝෂල් මීඩියා කියන එක මේ IT කියන එක මේ තොරතුරු තාක්ෂණය කියන එක අපිට හොඳට අපි ගිලින්නේ. අපි ඒකේ උගුල් වලට මෙච්චර අහු වෙන්නේ. අපිට මේ කතා කරන්න ඉඩක් හදලා දීලා තියෙනවානේ. අපිට මේ තොරතුරු තාක්ෂණය කියන එකෙන් කතා කරන්න අපිට ඉඩක් හදලා දීලා තියෙනවා මේ ජනමාධ්‍ය කියන එක මේ තොරතුරු තාක්ෂණය කියන එක මේ සෝෂල් මීඩියා කියන එක. ඉතින් අපි ඇත්ති වෙන්න උදේ හිට රෑ වෙනකන් මේකේ කතා කරනවා වචන බින්දිනවා තොරතුරු හුවමාරු කර ගන්නවා. ඇයි මේ ඇතුළත ගොඩ නැගෙන විතක්ක ਵਿਚාර දෙක එළියට දාන්න හොඳ තෝතැන්නක් තමයි අද ජනමාධ්‍ය කියලා කියන්නේ. අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්න ගියාම මොබයිල් ෆෝන් එක බාරගන්නේ. මොබයිල් ෆෝන් එක යූස් කරන්න දෙන්නේ නැත්තේ ඒ නිසයි. මොකද මේ අන්ත දෙකක් එකට කරගෙන යන්න බෑනේ. භාවනාවට සම්පූර්ණයෙන් බහදා වෙලා තියෙන දේ තියාගෙන අපි කොහොමද භාවනා කරන්නේ? ඒක වෙන්නේ නැහැ. ඉතින් මේක අත් දැකලම බලන්න ඕනේ මේක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉතින් හිතේ මේ දොඩමලු ගතිය වැඩි වුණු චරිතවලට තනි වෙලා ඉන්න බැරි එකයි. වර්තමානයේ ගොඩාක් අයට තනි වෙන්න බැරි එකයි. කයිවාරු නොගහ ඉන්න බෑ. ඉතින් ඒකට හොඳම තෝතැන්නක් තමයි සෝෂල් මීඩියා. ඉතින් දැන් ඔයගොල්ලෝ හිතයි අහයි සෝෂල් මීඩියා භාවිතා කරන ගොඩක් අය කාමරස්සට වෙලා ඉන්නේ. මම කාමරස්සට අස්සට වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ට මූණට මූණ කතා කරන්න කෙනෙක් නැතුණාට සෝෂල් මීඩියා හරහා ඇති තරම් තමන්ගේ හිතේ තියෙන විතර්ක හෙලි කරන්න හෙලි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ භෞතිකව මේ මූණට මූණ මිනිසුත් එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙලා. විවාහ වුණු දෙන්නෙක් උනත් ගෙදර ඉන්න හැම කෙනාටම අද තියෙනවා මොබයිල් ෆෝන්. ඉතින් ඒගොල්ලෝ තනි තනි ලෝකවල ඉන්නේ ඇයි? ඒගොල්ලන්ගේ මනසේ තියෙන දේවල් එළියට දාන්න වමාරන්න තැන් තියෙනවා. ඒක නැති වුනහම අපිට පිරිසත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ වසංගතයක් තිබුණා. එතකොට රටවල් ලොක් කරලා තිබුණා. එතකොට ගොඩාක් අය ඇතුළට ඇතුළට හිර වුණා. එතකොට මොකද්ද වුනේ කියලා මතකයි නේද? ගොඩක් අය සුයිසයිඩ් කරගත්තා. ගොඩක් අයට මානසික ලෙඩ හැදුනා. ගෘහස්ත හිංසනය වැඩි වුණා. ඇයි ඒව වුනේ? ඒගොල්ලන්ට පුරුදු දැන් රහ වැටිලා තියෙන්නේ අර කායිකව තනි වෙලා. හැබැයි මේ සෝෂල් මීඩියා හරහා දොඩමළු වෙලා. ගයක් ඇතුළට ආවට පස්සේ මේ මූණට මූණ මිනිස්සෙක් ඇසුරු කරලා මේගොල්ලන්ට පුරුදු නැහැ. පුරුදු නැති නිසා ඒගොල්ලෝ එතනදී ප්‍රශ්නයක් හදාගන්නවා හිංසනය වැඩි. ඒගොල්ලන්ට ඕනි අර ලෝකෙට යන්න, එළියට යන්න. ඒ නිසා තමයි තනි වුණාට පස්සේ සුයිසයිඩ් කරගන්න හිතෙන්නේ. පිස්සු හැදෙන්නේ. ඇයි ඒගොල්ලන්ට මේක පුරුදු නෑ. වචනය දොඩමලු කරන එක නවත්තලා ඉන්න පුරුදු නෑ. හැබැයි අපිට දවසක් එනවා ඒක නවත්තන්න වෙන. අන්න ඒ නිසා තමයි අපි අඩු ගානේ ඒ ගැන හිතලවත් මේක ට්‍රේන් කරන්න ඕනේ. ඒ නැතත් ඔබට භාවනාව දියුණු කරගන්න ඕන නම් නිවන් දකින්න ඕන නම් අනිවාර්යෙන් මේක ඔබට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට දැන් මේ සෝෂල් මීඩියා හරහා වුණත් මූණට මුණ ගැහලා වුණත් කෙනෙක් මේ විතක්ක ਵਿਚාර වලින් බැටකන ඇතුලෙන් දොඩමලු වෙන කෙනෙක් කියවද්දී ඇහුම්කන් දෙන කෙනා හරියට පරිස්සමින් ඇහුම්කන් දෙන්න ඕනි. නැත්තම් ඇහුම්කන් දෙන කෙනා පිස්සෙක් වෙනවා. ඉතින් එතකොට පැවිද්ද විදිහට කර්මස්ථානාචාර්යවරු විදිහට දැන් අපි වුණත් මිනිසුන්ව ආශ්‍රය කරන එක බොහොම සමී සීමිතව කරන්නේ මෙන්න මේ නිසා. මොකද අපි පරිස්සම් වෙනෝනේ ඔක්කොටම කලින්. ඒ නිසා මේ මට මතකයි මට ගොඩක් චෝදනා ඇවිල්ලා තිබුණා මේ මිනිසුන්ට දොස් කියනවා මේ මානසික ප්‍රශ්න තියෙන අයට හුම්කම් දෙන්නේ කියලා. මට අවශ්‍ය මට මට සීමිත මට පුළුවන් ප්‍රමාණයෙන් එහුම්කම් දෙනවා. මොකද ඔක්කොටම පොදුවේ එහුම්කම් දීලා මනස හදා ගන්න පුළුවන් ක්‍රමවේදයකට තමයි channel එක හදලා තියෙන්නේ. උන්දර මාව පෞද්ගලිකවම කතා කරන්න අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. channel එකේ තියෙන දේශනා හරියට අහලා පුහුණු වෙනවා නම් ඇත්තටම අවශ්‍ය නැහැ මාත් එක්ක කතා කරන්න. ඒවෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ඒතර අනවශ්‍ය විදිහට මේ අපිත් එක්ක තොඳොල් වෙන්න, අපිත් එක්ක අනවශ්‍ය විදිහට කතා කරන්නකොට මම කිසි දවසක ඒකට ඉඩක් තියන්නේ නැහැ. මොකද ඔය කාටවත් වැඩියෙන් මට වටින්නේ මගේ මානසිකත්වය. ඒ නිසා අපි අපි පරිස්සම් වෙන්න දැනගන්න අනිත් අය ගොඩාක් දේවල් කියවගෙන ඉද්දි අපි දැනගන්න ඕනේ ඒක පරිස්සම් වෙන්න. මොකද ඒක තමයි වඩා වැදගත්. සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව බොහෝම ආත්මාර්ථකාමී චරිතයක්. අනුන්ට උදව් කරන්නේ මාව බේරෙන්න පුළුවන් සීමාවේ තියාගෙන විතරයි. එහෙම නැතුව මිනිස්සු මේ කියවාගෙන එනකොට එන එන පළියට අපිට ඒකට මුහුණ දෙන්න බෑ. මේගොල්ලන්ට ඕන තරම් උත්තර තියනවා මේගොල්ලෝ මේ ගන්නෙ නෑ. ඇත්තටම නම් මේ දේශනා මම දන්නවා මේ සතිපට්ඨාන දේශනා අහන්නේ බොහොම සීමිත පිරිසයි. අනිත් ඒවා දහස් ගණන් අහනවා. සතිපට්ඨාන දේශනා අහන්නේ සීමිත පිරිසයි. ඒකෙන් මම තේරුම් අරන් ඉන්නවා මේක ප්‍රායෝගිකව කරන්න කැමති අල්ප පිරිසයි ඉන්නේ. අනිත් අය මේ නිකන් අර රැල්ලට අහන්නේ. ආසාවට අහන්නේ. ඒගොල්ලෝ තමයි වැඩියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඕන නැති ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඇත්තටම නම් මනස පුහුණු කරන්න ඕනි කෙනෙක් විතරයි මේ හතිපට්ඨාන දේශනා ටික අහන්නේ. ඒ නිසා මම මගෙන් වැඩ ගන්න පිරිස විදියට දකින්නේ මේ හතිපට්ඨාන දේශනා ටික සතිමත් වීම දේශනා ටික අහන පිරිස විතරයි. ඒගොල්ලන්ට තමයි මේක ට්‍රේන් කරන්න ඕනි වෙලා තියෙන්නේ. අන්නේ අය වෙනුවෙන් විතරයි මම කතා කරන්නේ. මට පිරිස වැඩි කරගන්න ඔලුගිඩි ගාන වැඩි කරගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක ප්‍රායෝගිකව පුහුණු වෙන අය වෙනුවෙන් විතරයි මම කතා කරන්නේ. ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න අහන්නේ නැහැ. මගෙන් දැනටත් ඊමේල් හරහා මේ කමටහන් සුද්ධ කරගෙන භාවනා කරන විශාල පිරිසක් ඉන්නවා. අදටවත් ඒගොල්ලෝ මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලලා නැහැ. ඉල්ලලා නැහැ. ඊමේල් හරහා විතරක් උපදෙස් අරගෙන අනේ පාඩුවේ භාවනා කරනවා. ඒ අර අනේ ඒගොල්ලෝ වෙනින් මං සෑහෙන කැපවීමෙන් වැඩ කරනවා. සමහරව මං මගේ ලොකු සාංශේ ගාවටත් යොමු කරලා තියෙනවා. ඇයි මේ දොඩ මළුව ඕනි ඒගොල්ලන්ට? ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ අහුවෙලා තියෙන දේ. අපි දොර ඇරලා තියුවොත් තියෙන ඔක්කොම ටික කියනවා. මේ හරි ලේසියෙන් ෂෝට් ඇන් ස්වීට් වැඩක් කරන්න තියදී අපි ඒකට කැමති නැහැ. අපි ආස කියව කියව ඉන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. මේ සතිය කියන වචනේ හරහා ඒකේ බලය දන්නේ අපි මිනිස්සු. ඒක පුහුණු වෙන්නේ ඒක පුහුණු වෙන්න ඕනි ක්‍රමානුකූලව පටන් ගත්ත ගමන් උත්තරෙන්නේ නැහැ. එනවා මේක විශ්වාසයෙන් කරගෙන යන්න. ඒකේ ඔය හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. එතකොට මේ වචනය කියන එක අනවශ්‍ය විදියට මේ දොඩමලුයිව වැඩි නිසා තමයි ගොඩාක් අයගේ ඇතුලේ පැහැවෙන දේවල් ඕනවට වැඩිය කතා කරන්නේ. අපි දැනගන්න ඕනේ, අහුන් කන් දෙන කෙනා දැනගන්න ඕනේ, තමන්ගේ පරිස්සම තියාගන්න. එතකොට මම කිව්වා මේ දැන් භාවනා කරගෙන යද්දී අපි අපේ ඉස්සෙල්ලම සංසිඳෙන්නේ වචී සංස්කාර කියලා. එතකොට මේ වචී සංස්කාර සංසිඳෙන්නේ ඉස්සර වෙලාම ඕනි නිසා තමයි අපි කතා කරන එක නවත්තන්නේ භාවනා මධ්‍යස්ථානවල. කයිවාරු ගහන එක බන බන බන පොත් උනත් කියවන්න දෙන්නේ බණක් උනත් එතන සෙන්ටර් එක කරන දේශකයන් වහන්සේ කරන දේශනාවකට ඇරෙන්න වෙනේවට අහන්න දෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් යූස් කරන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා ඉන්න අනිත් අයත් එක්ක තොරතුරු වමාරු කරගන්න දෙන්නේ නැත්තේ මේ නිසායි. එතකොට දැන් මේ කටින් වචනයක් විදිහට බින්දෙන්න කලින් අපේ මනසේ තියෙන විතක්ක ਵਿਚාර දෙකනේ අපි ඉස්සෙල්ලා ඒකටනේ උත්තර හොයන්න ඕනේ. එතකොට ඒකට උත්තර හොයන්න යද්දී අපි පරයන්කයකට ගියාට පස්සේ අපේ මනසේ හටගන්න මේ විතක්ක ਵਿਚාර දෙක, කියන්නේ මේ ඇතුළත කතාව කියලා ඇතුළේ තව එක්කෙනෙක් කතා කරන්නේ. ඒ ගැන මම වීඩියෝස් කලිනුත් කළා ඇති. ඇතුළේ කතා කරන කෙනාගේ කට වහන්න ඕනේ ඉස්සර වෙලාම. එයාගේ කට වහන්න බෑ එහෙම එකපාරට. එයාගේ කට වහන්න තමයි අපි මේ පරයන්කේදී හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ සක්මනකදී දකුණම වශයෙන් හෝ එදිනෙදා කරන වැඩකට කායානුපස්සනා කොටසේ තියෙන කායික වැඩකට අපි අවධානය දීලා ඒකේ දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා අපි කියන්නේ අර ඇතුලේ කතා කරන කෙනාගේ කතාව නවත්තන්න තමයි. එයා නතර වුණේ නැත්තම් වචී සංස්කාරය සංසිඳුන් නැත්නම් කාය සංස්කාරය සංසිඳෙන්නේ නැහැ. එතකොට මේ ඇතුලේ පරයන්ක සක්මන වශයෙන් භාවනා කරද්දී ඇතුලේ කතාව වැඩි චරිතවලට කටින් කතා කරන්නත් දේවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ භාවනා උපදෙස් ගන්න ගියත් ඒගොල්ලෝ භාවනා කරන්න ගියත් කතාව වැඩි. ප්‍රශ්නයක් අහන්න ගියත් කතාව වැඩි. ඒගොල්ලන්ට කෙටියෙන් උත්තරයක් දුන්නට හරියන්නේ නැහැ. එතකොට මේකට තමයි අපි උත්තරයක් හොයන්න තමයි අපි නැවත නැවත නැවත නැවත පරයන්කේදී හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ කියලා මූලික අරමුණක් අරගෙන ඒකේ සිහිය තියන්න. සිහිය තියලා ඒක දැනෙන්නේ මොනවද කියලා නැවත නැවත අවධානය තියලා බලන්න. සිතුවිල්ලක් ආවොත් ඒක සිතුවිල්ලක් කියලා දැනගෙන ඒක අතහැරලා නැවත නැවත මූල කර්මස්ථානයට හිත ගන්න කියන්නේ මෙන්න මේ නිසයි. සක්මන් කරද්දිත් එහෙමයි. එදිනෙදා වැඩ කරද්දිත් එහෙමයි. එතකොට අපි හිතමු දැන් පරයන්කේදී කෙනෙක් හුස්ම මූලික අරමුණ කරගෙන ඔන්න එයා භාවනා කරනවා හුස්ම හිත තියන් ඉන්නවා. එතකොට එයාගේ මේ ඇතුලේ කතා කරන එක්කෙනා, දොඩමළු වෙන එක්කෙනා විතක්ක ਵਿਚාර දෙක සංසිඳුනොත් තමයි එයාගේ හුස්ම සංසිඳෙන්නේ. මොකද හුස්ම තමයි කාය සංස්කාරය එතනදී පරියංකේදී. හුස්ම ඉස්සරහින් තියාගෙන භාවනා කරන යෝගාවචරයාගේ එතන කාය සංස්කාරය වෙන්නේ හුස්ම. හුස්ම සංසිඳෙන්නේ නැත වචී සංස්කාරය සංසිඳන තුරු. ඒ කියන්නේ මේ ඇතුලේ කතා කරන එක්කෙනාගේ කචකචේ නතර වෙන්නේ නැති තාක්කල් හුස්ම සංසිඳෙන්නේ නැහැ. හුස්මත් එක්ක මනස ඒකාග්‍ර කරන්න බෑ. අපේ මන ගොඩක් අය නගන චෝදනාවක් තියෙනවා මොනතරම් භාවනා කළත් හිත සංසුන් වෙන්නේ නැහැ හිත ඒක අරමුණක තියන්න බෑ. ඔව්. ඇයි? හිත දොඩමලුයි. ඇයි හිත දොඩමලු? අපි හිතට එළියෙන් දාන දේවල් ටික වැඩි. ඒ නිසා ඇත්තටම නම් මම මේ මේ දේශනා ගොඩක් වෙලාවට අහන්නේ ගිහියෝ පැවිද්දෝ අහන්නේ අඩුවෙන් ඒ නිසා ගිහියන්ට මම මේ කියන්නේ ගිහියන්ට මේක අමාරුයි ලේසි නැහැ මොකද ඒගොල්ලෝ ඉන්නේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන ওই ලෝකෙක එහෙම ඉඳගෙනත් කරන පිරිසක් ඉන්නවා ඒතර පැවිද්දන්ට පූර්ණ කාලීනව මේක යෙදෙන්න කාලයක් වෙන් කරගන්න අපි දැනගන්න ඕනේ මාස ගාණක් හරි අවුරුද්දක් හරි අර වගේ සෙන්ටර් එකක හුදකලාව ඉඳගෙන මේක කරන්න ඕනේ. එතකොට තමයි මේක හරියට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට ඇතුළ කතා කරන කතාව අඩු වුනහම ඔන්න හුස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. හැබැයි හොඳට මේ සතිය කියන එක අතවාසියට ගත්තු කාලයක් පළපුරුදු යෝගාවචරයන්ට මොනතරම් ලෝකයේත් එක්ක සම්බන්ධ වුණත් පරයන්කට ගියාට පස්සේ යාට මේ ඇතුලේ කතාව ශරණයකින් නවත්තලා යාට කාය සංස්කාරය සංසිඳවන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය හිතනවා මේ භාවනා උපදෙස් දෙන්න ඇවිල්ලා එළියට ඇවිල්ලා ඉන්න ගුරුවරු කර්මස්ථානාචාර්යවරුත් එහෙනම් ඕක කරන්න එපා කියලා. උන්වහන්සේලා යම්කිසි පුහුණුවක් ලබලා ඒකේ පරිචයක් තියෙන නිසා තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. මම මේ නමින් කියන්නේ මම ගොඩාක් මේ විපස්සනා ගුරු ආශ්‍රය කරනවා ඒක ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන උන්වහන්සේට හදිසි යොමනාවකට උන්වහන්සේ ඉන්නේ කොළඹින් ටිකක් පරිබාහිරව උන්වහන්සේට කොළඹ ගිහිල්ලා ඇවිල්ලා පරයන්කයකට ගියොත් විනාඩි 5ක් ඇතුළත උන්වහන්සේට චිත්ත ඒකාග්‍රතාවය ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උන්වහන්සේ විනාඩි 5ක් යනකොට මේ වචී සංස්කාර සංසිඳවන්න පුළුවන්. කියන්නේ විතක්ක ਵਿਚාර දෙකෙන් බැට ගන්න එක නවත්තන ටෙක්නික් එක උන්වහන්සේට අහුවෙලා. ඒකම අහුවෙන්නේ කොහොමද? කාලයක් වුණුනා. එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේලා රහතන් වහන්සේලා කර්මස්ථානාචාර්යවරු බව වර්තමාන ලෝකේ ඕන තරම් තියෙනවා විපස්සනා මෙඩිටේෂන් සෙන්ටර්ස්. ඒ තැන්වල ගුරුවරු ශ්‍රේෂ්ඨ ගුරුවරු බෙහෙවිලා තියෙන මේ විදිහට. එතකොට අපි මේ කාලයක් පුහුණු කරාම අපිට ටෙක්නික් අහුවෙනවා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් දෙකෙන් ටක් ගාලා මනස ගලව ගන්න. ඇතුළත කතාවේ මනස ටක් ගාලා ගලව ගන්න පුළුවන් ටෙක්නික් එක අහුවෙනවා. එයාට ඉක්මනින් හුස්මට මනස තියන්න පුළුවන්. හුස්ම ටක් ගාලා සංසිඳනවා. ඊට පස්සේ මේ කාය සංස්කාරය හුස්ම කියන එක සංසිඳුණාට පස්සේ තමයි ඊළඟ චිත්ත සංස්කාර කියන එක සංසිඳන පැත්තට වැඩ කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේක මේ මේ මේ ක්‍රමානුකූල පිළිවෙල නැතුව අපි මේ වචනය කියන එක සංසිඳවන්නේ නැතුව අපිට මේ මනස කියන එක දියුණු කරන්න ලේසි නෑ. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔන්න ඕක. වෙන ප්‍රශ්න මේ කයින් වෙන වැරදි වචන සිතින් වෙන වැරදි වලට වැඩිය දැන් අපි සීලයකට සමාදන් වුණාන් කයින් වෙන වැරදි වලින් ගොඩක් අඩ වැළකීලා ඉන්නේ. හිතත් නෙමේ ලොකුම බලපාන ප්‍රශ්නේ මෙන්න මේ වචනය තමයි භාවනා මධ්‍යස්ථානවල තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒක නවත්තන්න බැරි ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලන්ගේ දෘෂ්ටියේ පොඩි පොඩි දෝෂ තියෙනවා. ඒගොල්ලන්ගේ සම්මාදිට්ඨිය කියන කාරණේ හරියට ඇවිල්ලා නැහැ. එන්නේ නැහැ. දැක්ම පොඩ්ඩක් ගැටලු සහගතයි. ඒ නිසා ඒගොල්ලන්ට මේ වචනය කියන එක හසුරව ගන්න තේරෙන්නේ ඉතින් මේක දකින්න තමයි අපි මේ සිහිය පවත්වන්න කියන්නේ. එතකොට තමයි අපිට දේක ඇත්ත කියන එක පේන්න ගන්නෙ. ඇත්ත ඇති හැටියෙන් පේන්න ගන්නෙ. එතකොට තමයි ටික ටික ටික ටික මේ වැරදි ටික හැදිලා මේ වචී සංස්කාර කියන විතක්ක ਵਿਚාර දෙක සංසිඳව ගන්න ටිකක් මෙල්ල කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ වචනය කියන එක වලකින්න තියෙන දෙයක් නේ. වැරදි වචනය කියන එක වලකින්න තියෙන දෙයක්. ඒක අභිධර්මයේ හැටියට චෛතසික වලින් ගත්තොත් විරති චෛතසිකයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. විරමණයක්, විරති චෛතසිකයක්, වැලකීමක්. එතකොට අපි සතිය පිහිටවන හැම මොහොතකම අපි දැන් පරයන්කයට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන මේ හුස්ම ඉස්සරහෙන් තියාගෙන හුස්මට අවධානය තියාගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම හැම තප්පරයකම සිතුවිල්ලක් ආවත් ඒක සිතුවිල්ලක් කියලා දැනගෙන නැවත හිත හුස්මට ගන්න හැම වෙලාවකම මේ විරති විරති චෛතසිකය වැඩ කරනවා. එතකොට බලන්න නිකන් එක පැයක් අපි ඇස් පියාගෙන මේ හුස්මත් එක්ක ගනුදෙනු කරොත් මේ විරති චෛතසිකය මේ සම්මා වාචාවට අදාළ කුසල චෛතසිකය කොච්චර වාර ගාණක් ඇති වෙනවද කියලා එක පැයක් අපි ඇස් දෙක පියාගෙන පරයන්කකට ගියොත් එක පැයක් සක්මන කරොත් ඉතින් මේ ඒ ඒ ඒ වටිනාකම දැක්කොත් තමයි අපිට උනන්දුවෙන් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. විරති චෛතසිකය කොච්චර මේකෙන් වැඩ කරනවද මේ සම්මා වාචාව කියන්නේ කොච්චර සිද්ධ වෙනවද කියන එක දැනගත්තොත් මේ කියන සංසන්දනය මේ කියන සම්බන්ධය තේරුම් ගත්ත යෝගාවචරයන්ට නීතියක් අවශ්‍යම නැහැ. සෙන්ටර් එකේ ඉද්දී ඒගොල්ලන්ට අවශ්‍ය දේ විතරයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලන්ට කතා කරන්න අවශ්‍යතාවයක් එන්නෙම නැහැ. ඕනි නෑ ගුරුවරයාත් එක්ක අදාළ කතාව කරාම කමටහන සුද්ධ කරද්දි කතා කරාම ඒගොල්ලන් හොඳටම ඇති. කතා නොකලා කියලා ප්‍රශ්නයක් එන්නේ කතා නොකර ඉද්දී ස්ට්‍රෙස් එනවා නම් ආතතිය අසහන එනවා නම් ඒ කියන්නේ මේ කියන තැනට මනස ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට තනි වෙලා ඉන්නේ. ගොඩාක් වෙලාවට කෙනෙක් හම්බුනාම කතා කරනවා වැඩි ඇයියේ අර විතක්ක ਵਿਚාරා දිගයි. ඒක හෙලි නොහෙලි හෙලි කරන එක තමයි යාලට සෞඛ්‍ය සම්පන්න. හෙලි කරේ නැත්තම් එක්ක මානසික ලෙඩක් හැදෙනවා එක්ක කායික ලෙඩක් හැදෙනවා. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට ඔය ප්‍රශ්න තියෙන මිනිසුන්ට කවුන්සලර්ස්ලා හැදුනාම ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නේ වමාරන්න ඉඩ දෙන්නේ. ඒක විරේකයක්. ඊට පස්සේ තමයි බෙහෙත කරන්නේ. ඒ මොකද ඇතුලේ තියෙන පැහැව පැහැව තියෙන මොකේ ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ කායික මානසික ලෙඩේට හේතු වෙලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ හොයාගෙන තියනවා සමාජය ගිලගෙන තියෙන ලෙඩක් තමයි ગેස්ට්‍රයිටිස් කියන එක. මේකට අපි හිතන් ඉන්නේ කෑම තමයි බලපාන ප්‍රධාන හේතුව කියලා ඇත්තටම කෑමට වැඩිය බලපාන්නේ මානසික ආතතිය අසහනය කියලා දැන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මානසික ආතතිය අසහනය වැඩි අයට ગેස්ට්‍රයිටිස් වැඩි. ඇයි ඒ? ඇතුලේ හිර කරගෙන ඉන්නේ විතක්ක ਵਿਚාර වලින් දොඩමළු වෙන කතන්දර ටිකක්. ඒක එහෙලි කරන්න විදිහක් නැහැ. එක්ක ලැජ්ජාව නිසා මොනවා හින්දා. ඉතින් ඒක කායික හෝ මානසික ලෙඩක් විදියට එළියට යනවා. ඉතින් මේක ලෞකික ජීවිතයේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න උනත් ලෝකෝත්තර ජීවිතේ ඉස්සරහට යන්න උනත් වචනය ගැන අපිට සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා වචී සංස්කාරය ගැන. අපි ඊළඟ දේශනාවෙන් නැවත මුණ ගැහිමු. තෙරුවන් සරණයි.